ඩබ්ලිව්.බී. මකුලරුව මහතා දිය උල්පත නමින් නිෂ්පාදනය කළ මధుවන්ති වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන එන්නේ. මෙම වැඩසටහනේ ගී පද රචනා මහගම සේකරයන්ගෙන් එවැගේම සංගීත නිර්මාණය WD අමරදේවයන්ගෙන් ඔබ සවන් දෙන්නේ මෙම ගීතවල මුල් පටකත කිරීමයි. නොදැනී කතරන දින් යනෝ ඇලින් ගැලට පෙළ ගිලා හිතර බලා යනෝ ධන ගමනේ මතක අද කුත් නැති විජය දක්වා ඇති මාරු සතරේ හිරරතුගින්නේ සතියේ මෙරෙන්නේ හිත ගිනි ගන්නේ පය මිතකින් ගත් මාරු සතරේ අද දුන්නත් තේ මුදුන්නත් තේ මිලයට දත් බදු ජල පිට පටවා නෑද කිරිවර තව දුකට යන්නට සතරට වන්නේ ඝන දුර මැද්දෙන් සතරට වන්නේ කොතනින් කොයිද මේ දනෝ අගකුත් මුලකුත් නොමැත පිනෙන්නේ ගණනිර පමණයි සිහිතෙත ඉන්නේ එතරට යන්නට සතරට වන්නේ मिला इतर बलायन हो जनगमनी कदर दीयन हो जल मिल गई रात बलायन हो जनगमनी मगन दनी कदर दीयन हो තැනකයි හෙට තැනකයි පොතේ ගියත් නිමක් නැති අද තැනකයි හෙට තැනකයි පොතේ ගියත් නිමක් නැති අතරමරා දෙවිදයි කදම නොදැනී සතර මැදින් යන වූ ලදවන්නේ මේකට බන් ඇත නින්දට වන් විට කවලම පෙරති තවලම පෙරති තැන පෙමේ නිතරට යන මාර්ග තව දුරවන්නේ ගෙන ආදර පෙන් අවසන් වන්නේ ගෙන ආහාරද අවසන් වන්නේ නියමක් මිස සතරෙහි මත් කීති විතනවාමේ 1963 වසරේ WB මකුලලුව මහතා දිය උල්පත නමින් නිෂ්පාදනය කළ මధుවන්ති වැඩසටහනටයි ඔබ මේ සවන් දෙන්නේ. සොත සොයා සතත සොයා මනුගත සුයා මරුකසේ මග සැමටම සලසමේ සුබ පෙත නොතැවෙනු මනමායායුවනේ නොතැවෙනු මනමායාලුවනේ පාදාතන දීවිමේ තන්නේ ගලයට දිය තලගත ගෙන යන්නේ ගල විදොන්ිය සඳ මාතුවන්නේ ගල ගලා වදින නාදේ බලව යාළුවනේ ගල් යටලිය තන ගලා වදින නාදේ ගෙනෙව් යකොළු මිටේ බිනිව් මෙරළු ගල ගෙනෙව් යකොළු මිටේ බිනිව් මෙරළු ගල ඒල් සැපත සැදී සැපත සැදේ අවේදවි සබගියොත් පළුබා එයින් වනු පිටයි මේන් පසුව එන අයත් අතර මැද විනාශ වනු නියතයි වරය වේතාමෙන් අදිස්ථානයෙන් බලම් මැද නාදේ ගෙනියු යකුළු මෙත දිනියු මෙතන ගල එයින් සැපත සැදේ බලව යහලුවනින්දා රට දියකන් දලාවතිනනාදේ බලව යහලුවනින්දා රට දියකන් දලාවතිනනා 1963 වසරේ WB මකුලලුව මහතා දිය උල්පත නමින් නිෂ්පාදනය කළ මధుවන්ති වැඩසටහනටයි ඔබ මේ සවන් දෙන්නේ. හට සිතදී තල් කඳ සාමහදිය කඳ නැගුණා ත්‍රිගුණ සලා බෙත යනවා මනු කතරේ දෙලෙන ගන ඒ වතුරේ නැවෙනවා නීල වර්ණ ජල ධාරා නීල වර්ණ ජල ධාරා විනා විපත නොවේ සැපත විනා විපත නොවේ නිවන දුකින් නිවනටදී නිතර ගොතින් ලබන තුරේ කතර මැදී මතු වෙනවා නිල වර්ණ ජල ධාරා නිල වර්ණ ගායනයේට Devananda Vaidyasekara, Lionel Algama, Narada Disasekara, G Peter, Chandani Chooraratne, Mallika Perera, Nanda Malini සහ මල්ලිකා ජයසිංහ. ගීත රචනය මහනුම සේකර විසිනි. සංගීත රචනා අමරදේව විසිනි. සූර්ය වර්ණයේ කාර්යාලීය වාද්‍ය මණ්ඩලය 1963 වසරේ WB මකුලලුව මහතා දිය උල්පත නමින් නිෂ්පාදනය කළ මధుවන්ති වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරිකා පෙරේරා